දැන් මේකට මොනවද කරන්න පුළුවන්? ඩොලර් දීලා අපේ තේ ගන්න බෑ. එතකොට ද්‍රව්‍ය භාණ්ඩ හුවමාරුවකින් අපේ තේ මිලදී ගන්න පුළුවන්. එතකොට අපේ තේ වලට මිලකුත් තියෙනවා, අලවියකුත් තියෙනවා. රූබල් එක පහළ වැටීම නිසා ඒගොල්ලන්ට ඩොලර් අතිශය දුෂ්කරයි වගේ. ඒ නිසා අපි රුසියාව එක්කත් දැන් ඉන්දියාව කරමින් ඉන්නවා වගේ යම් කිසි විදියකට භාණ්ඩ හුවමාරුවක වැඩපිළිවෙලක් යොදා ගන්න කල්පනා කළ යුතුයි.